දෛ අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි අපි වගේ මදත් ධර්ම ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලට ආරම්භ ලබගන්න බලාපොරොත්තු වෙන්නේ මම හිතන්නේ ඊ විතර දිග හඳුන්වාදීමක් කරන්න අවශ්‍ය වෙයි කියලා අපි සැසිවාරේ ආරම්භ කරමු ලිඛිත ප්‍රශ්න වලින් ඊට පස්සේ ඉඳ ලැබුණොත් සභාවෙන් ප්‍රශ්න තිබුණොත් සලකා බලමු අපි මෑණියන් වහන්සේට ආරාධනා කරමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදියට. අවසරයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ අද දවසට භාවනා සම්බන්ධ ප්‍රශ්න 17කුත් ධර්මකාරණා සම්බන්ධ එක ප්‍රශ්නයකුත් අසෙන් 18ක් ලැබිලා තියෙනවා. ඒ ප්‍රශ්න සභාගත කරන්න මට අවසරයි ස්වාමීන් වහන්සේ. හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඊයේ දින වාර්තාවේදී පරයන්ක සක්මන් ඒවා අතර මාරු එකම සති ධාරාවක් යටතේ සිදුවන බවත් පරයන්කේදී තත්පර කිහිපයක සිහි බොඳ වූ අමතක වූ අවධියකින් නැවත ඊතාසෙමින් ආනාපානයට එළඹි බවත් සඳහන් කළේ මා විසිනි. සතියම පෙරට කොට ඉදිරි ගමනක් යා හැකි බවට ඔබ වහන්සේ විසින් උපදෙස් දෙන ලදී. ඊයේ සවස වරුවේද මා අද්දුටුවේ මූලික අරමුණු, බාහිර ශබ්ද, හොඳ නරක සිතුවිලි, වේදනා සියල්ල දිගේ පසතැවීමකින් තොරව එකම සති ධාරාවක් පැවැත්විය හැකි බවයි. එම නිසා උද්‍යෝගයෙන් යුතුව සිතට කිසිවක් කිරීමට බල නොකර සෑම අරමුණක්ම ප්‍රබල සිහියකින් නැරඹ වෙමි. අද උදේ වරුව වෙද්දී මූලික අරමුණට සිත ගෙන යාමටද අමතක වී තිබුණි. උද්‍යෝගයද නැති වී මූසල ගතියක් දැනුනි. සිතට නැවත වරක් තරවටු කර පෙර දින පරිදිම මූලික අරමුණේ තරමක් වේලා හෝ සිත පැවැත්වීමත් ආස්වාසේ සීතල බවත් ප්‍රස්වාසේ උණුසුම් බවත් වදින තැන් දෙකත් මත සිහිය පැවැත්විය හැකි වී සිත නැවත වරක් සැහැල්ලු විය. සක්මනේදීද ඔසවන විට සැහැල්ලු බවත්, තබන විට පතුලේ බර බවත් වෙනම හඳුනා ගතිමි. එදිනෙදා කටයුතුද වෙනදාට වඩා සතිමත්ව සිදු කළ හැකිය. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පන්නිය ලැබේවා. ඒ වගේ ඇත්තටම අදිෂ්ඨාන පූර්වක කරගෙන ගියත් වැටෙන වෙලාවක් කම්මැලි වෙන වෙලාවක් එනවා. ඒ වෙලාවේ නතර කෙරුවොත් සම්පූර්ණ අලුත් කතාවක්, අමුතු කතාවක් කියනවා. ඒක නතර කරන්නේ දිගට කෙරුවොත් ආයෙසරයි ජාග්‍රහී හැඟීමකට එනවා. ඉතින් එහෙම හත්තට සැරයක් වුණාට පස්සේ තියෙනවා වැටුණට ස්ථිරහානියක් වෙන්නේ නැහැ. ඒ වගේම හරි ගියාට ලොකු ජාග්‍රහණිකුත් නැහැ. නමුත් විශ්වාසය ගොඩනැගීමක් වෙනවා. ඉතින් ඒක නිසා ගොඩක් වෙලාවට භාවනාව සිද්ධ වෙන්නේ නැත්තම් මෝරන්නේ ඔන්නේ වැටෙනවා කියන වෙලාවේ තමයි. අන්න ඒ වෙලාවේ අතාරින්න නැතුව දිකට ගෙනියන එක තමයි අපේ තියෙන ආත්ම විශ්වාසයේ පෞරුෂත්වය. ඉතින් ඒ වෙලාවේ තමයි මිනිහා නොමිනිහා කවුද කියලා තේරෙන්නේ. ඒ නිසා වැටෙන්නේ නැහැ කියලා විශ්වාස කරන්නත් එපා. හරි කියට පස්සේ උදම්මනන්න යන්නත් එපා. ඒ චේතිය දිකට පවත්තක නැන එක තමයි අපි කරන්න ඕනේ. තෙරුවන් සරණයි අතිපූජනීය ස්වාමින් වහන්සේ ඊයේ රාත්‍රියේ 7ත් 8ත් අතර සක්මන විහාර මළුවේදී සිදු කළා. ආරම්භයේදී විනාඩි කිහිපයක් කිසිවක් මෙනෙහි නොකර සක්මනේ ඇවිද ගියා. උත්සාහයෙන් කිසිවක් මෙනෙහි නොකලත් සතිය ඇවිදින කය කෙරෙහි નિરાයාසයෙන්ම පිහිටා ඇති බව දැනුණා. විනාඩි කිහිපයක් මෙසේ ඇවිද ගොස් සිත පාද වෙත යොමුකොට දකුණ වම ලෙස සතියෙන් දැක ගැනීමට උත්සාහ කළත් එසේ වචනයකින් මෙනෙහි කරනවාට වඩා සතියෙන් ඒ දෙස බලා හිඳීමම පහසු බවත් ඕලාරික නැති බවත් දැනුණා. පාදය පොළවේ ස්පර්ශ වන විට දැනෙන දැනීම පමණක් අත්දකිමින් සක්මන් කළා. ඔසවනවා තබනවා ඔසවනවා යවනවා තබනවා යන ක්‍රම දෙකේදී වචනින් මෙනෙහි නොකොට පාදයේ එසවීමේ පටන් තබන මොහොත දක්වාම සම්පූර්ණ ක්‍රියාවලියම සතියෙන් දැනගනිමින් සක්මන් කළා. මෙසේ පවතිද්දී බාහිර අරමුණු නිසා ඇතිවන සිතිවිලිත් කයේ ඇතිවන යම් යම් වේදනාත් ආයාසයකින් තොරව මෙනෙහි නොකොට සතියෙන් දැකගනිමින්ම සක්මනේ යෙදීමට හැකි වුණා. වර එක ඇසුණු සංගීත හඬක් නිසා සිතද එයට ඇලුම් කරන බවත් සමහර විටක පා එහි රිද්මයට අනුව තබන බවක් දැකගත හැකි වුණා. මේ සියල්ල සිත කයින් බැහැරටගෙන සමසේ සතියෙන් දැකගත හැකි වුණු අතර එවිට සිත වෙනස්ම සතුටක් අත්විඳිනු නිරීක්ෂණය කළා. පාදයේ සැහැල්ලු හා තද බව පමණක් අරමුණු අතර සිත අරමුණේ කිඳා බසින ස්වභාවයක් තිබුණේ නැහැ. පැයක් පමණ සක්මන් කොට සක්මනේ සිට පර්යංකය දක්වාද සතියෙන් පැමිණ සතියෙන්ම ඉරියව් සකස් කරගෙන පර්යංකය සමබර කරගත හැකි වුණා. කුඩාණු කුඩා ඉරියව්වලදී දැනෙන විඳීම්ද අද්දුටුවා. රාත්‍රී 8:09 පර්යංකයේදී මම දැන් මෙතන හිඳිනවා යනුවෙන් උඩුකය වෙත සිත යොමු කරද්දී මම ජීවත්ව සිටින බවට දැනගත හැකි කම්පන වේගයක් සතියෙන් දැකගත්තා. පෙර භාවනා වැඩමුළුවේදීද මේ ස්වභාවය අත්දැක තිබූ අතර මෙහිදී සිත ඒ කෙරෙහිම යොමු කළ අතර පිම්බීම හැකිලිම ඒ අතරින් සියුම් ලෙස දැනුණත් වචනයෙන් මෙනෙහි කළේ නැහැ. ඒ වුණත් සතිය ඊතා ප්‍රබලව කම්පන ස්වභාවය අරමුණු කරමින් තිබුණා. වේදනා, සිතුවිලි, ශබ්ද මේ සියල්ලම තිබුණත් සිත කම්පන වේගය ඔස්සේ ගමන් කිරීමට කැමැති බව දැනුණු නිසා මා එයට ඉඩ හැර කිසිවක් චේතනාත්මකව සිදු නොකර සිටීමට උත්සාහ දරුවා. මා කැමැතිනම් බාහිර අරමුණු දැක ගැනීමට හැකිය අතර නැතිනම් සිත 180ක් 90ක්ම පමණ කය තුලට යොමුව තිබුණා. ආයාසයකින් සයුර මත සයුර මතු පිට පිහිනා යනවාට වඩා සාගර පතුලේ නපුරු සතුන් මැද වුවත් නිසල්මණේ කිමිදීම සුවදායක යයි සිතුණා. මෙසේ සිටිද්දී පෙර වැඩමුළුවේදී මා අද්දුට පරිදිම සිත නින්දකට සැරසෙන බව දැනුණා. සතියේද බිඳීමක් නැතිව කයේ තිබූ එකලාසයේද වෙනසක් නැතිව නින්දේ ලක්ෂණ නිරීක්ෂණය කරමින් නින්දක්සේ මා අත්දකින සිත සැඟව යන මොහොතට අවදිව සිටීමට උත්සාහ ගත්තත් නොහැකි වුණා. බෙල්ල උලුක් වේයයි සිතනා තරමට වේගවත් ගැස්සීමකින් අවදිව සිත කම්පන වේගයට බැස ගන්නවා. එහිදී මෙය කෙලෙස් නින්දැත්තේ පරීක්ෂා කළ අතර සිතවත් කයවත් අන්දමන්ද නොවි ප්‍රබෝධමත්ව තිබූ නිසා කෙලෙස් නින්දක් නොවන බව වටහා ගත්තා. මෙසේ තිබියදී පවතින කම්පන වේගයට වඩා තීව්‍ර වූ කම්පන ස්වභාවයක් බෙල්ලෙන් යට අත් දෙකද ඇතුළුව උඩුකයේ ඇති වුණා. එය ඊටාම සියුම් වගේම තියුණුයි කියා සිතෙනවා. උපමාවක් කියනවා නම් දිගු ලී දණ්ඩක යමෙක් එක් කෙලවරක නැග සිටිද්දී තව කෙනෙක් අනෙක් කෙළවරට ඇණයක් ගසද්දී ලී දණ්ඩ උඩ නැග සිටින පුද්ගලයාගේ කයේ කම්පනයක් ඇතිවේ. ඒ කම්පනය ගෙවි යන අන්තිම අවස්ථාවේදී දැනෙන ස්වභාවය වැනි කම්පනයකුයි මා නිතරම අත්දැකීමින් තිබුණේ. එහෙත් දෙවනි වර ඇති වූ කම්පනය ලී දණ්ඩ මත සිටින පුද්ගලයාට දැනෙන කම්පනයේ මුල්ම අවදියසේ දැනුණා. එය ඉවසා සිටීමට අපහසු බවක් දැනුණා. හෘද ස්පන්දනය නතර වේයයි සිතුණා. ජීවිතාශාව අතහැර සිදුවන සියල්ල දෙස බලා සිටිනවායේ අධිතයන් කරගත්මුත් එක්වරම ඇඟ ඇඟ කිලිපොලා ගිය අතර මා අත් දෙක මිට මොළවා තද කර එය ඉවත් කිරීමට උත්සාහ දරුවා. දිගටම මේ ස්වභාවය තිබූ නිසා මා සතියෙන් ඉරියව්ව මාරු කළා. නමුත් ඒ කම්පන ස්වභාවය දිගටම පැවතෙමින් කය වරින් වර කිලිපොලා ගියා. ඔබ වහන්සේගේ වචනයෙන් කියනවා නම් මා සලුව ගසා දමා නැගී සිටියා. මා ස්වභාවයෙන්ම ලෝභ, ద్వේෂ, මාන යන කෙලෙස් අධික චරිතයක් හේයින් කය කෙරෙහි ඇති ආශාව නිසා එසේ වූ බව පිළිගන්නවා. මේ සිදුවීම් ධාමය කෙරෙහි කිසිදු පසුතැවීමක් මා සිතේ නැති අතර ඉවසීමෙන් ඒ දෙස බලා නොසිටි බව වැටහුණා. වරදක් සිදු නොවුණු බවද දනිමි. එහෙත් මරණය හමු වුවද මේ ස්වභාවය හරහා යාමට කැමැත්තෙමි. අනුකම්පාවෙන් උපදෙස් දෙනසේක්වා ඔබ වහන්සේට වහා දුක් ගෙවන් කරන්නට හැකි වේවා. තෙරුවන් සරණයි. හොඳ රචනාකාරයෙක් වගේ නම් පේන. ඉස්තර লীලා තියෙන හොඳයි. කෙසේ නමුත් ඉතින් මේ වගේ වෙනකොට 아무තු අදිෂ්ඨාන ශක්ති එනත පරිේශන කරලා බලන්න තියෙන ආසාව ජීවිතේ නොදැක්ක පැති ගොඩාක් පේන්න පටන් අර ගන්නවා. ඉතින් Tamanට කරන්න තියෙන්නේ ඒවා ඉල්ලලා ගන්නත් බෑ. ආපු වෙලාවේ පැහැර නොහැර දිගට ඒ සිද්ධිය වෙන්න දෙන්න ඉඩ දුන්නා නම් එකම දේ කවදාකවත් ආයෙ වෙන්නේ නැහැ. එක වගේ පේනවා. නමුත් කවදාකවත් වෙන්නේ නිසා මේ වගේ ධර්මෙ දිගහැරෙන්න පටන් ගත්තට පස්සේ ඒකට බාධා නොකර දිගට වෙන්න දෙන්න ඕනේ. ඒකට අඛණ්ඩ සති ධාරාවක් අවශ්‍ය කරන්නේ. ඒකට කෙලස් තියෙද්දිම කෙලස් බව දැනගෙනම ගා ගන්න නැතුව ඉන්න පුළුවන්. හරියට ඉරියව්වේ හිටියත් පිට හිත ගියත් මූල කර්මස්ථාන තිබුණත් වෙන අරමුණකට හිත ගියත් ඒ බව දන්න දැනීම ලොකු අතිෂ්ඨාන ශක්තියක් වෙනවා. ඒකටයි මේ එලිපත්ත පාගලා තියෙන්නේ. ඉතින් දිගට මේ බව එනකොට දිගට ඒ ගත්ත ධාරාව සති ධාරාව අඛණ්ඩව පවත්වන්න පුළුවන් තරම් උත්සාහ කරන්න කියන එක තමයි කියන්නේ. අතිපූජනීය ගෞරවනීය ස්වාමින් වහන්සේ ප්‍රථමයෙන් මූල කර්මස්ථානයේ ආස්වාස ප්‍රස්වාසය මෙනෙහි කළෙමි. ඉබේ හටගන්නා ආස්වාසයත් ප්‍රස්වාසයත් දෙස බලා සිටියෙමි. ආස්වාසය සිසිල්ව නාස්පුඩු වලින් ඇතුළට ගොස් පෙනහළු හා උදරය දක්වා ගමන් කරන ආකාරය නිරීක්ෂණය කළෙමි. ප්‍රස්වාසයේදී පෙනහළු හැකිලෙන ආකාරයත් උදරය යටට යන ආකාරයත් නිරීක්ෂණය කළෙමි. විනාඩි 30ක් පමණ ගිය විට හිසේ හිස් මුදුනේ දැඩි වේදනාවක් හටගැනුනි. වේදනාව වේදනාව ලෙස මෙනෙහි කරද්දී එය වැඩි වෙවි ගියේය. එවේලේ මම භාවනාවෙන් නැගිටෙමි. සක්මන් භාවනාවේදී මම පාදයේ ඔසවන බව, ඉදිරියට ගෙනියන බව, තබන බව මෙනෙහි කළෙමි. එහි මුල මැද අග පැහැදිලිව නිරීක්ෂණය කළෙමි. කයේ සැහැල්ලුව නැතිව බරගතියක් දැනිනි. පෙර දින මෙන් වෙනත් අරමුණු කරා සිත යන එක අඩුවිය. එදිනෙදා අනිකුත් කටයුතුවලදී කරන වැඩයට අනුව සතිය පැවැත්වීමට දැඩිව වෙහෙසෙමි. බොහෝ දුරට කල හැක ගෞරවනීය ස්වාමින් වහන්ස අනුශාසනා කරන්නේ නම් මැනවි. තෙරුවන් සරණයි. මේක රචනයේ මුලදී සඳහන් කරලා තියෙනවා අධික වේදනානිසා තමයි නැගිට්ටයි කියලා. නමුත් ඒක තේරෙනව නම් වෙනදට වැඩිය ටිකක් වෙලා අල්ලගෙන ඉඳලා වෙනදට වැඩිය වේදනාව කාගෙන ගිහිල්ලා නැගිට්ටි කියලා දන්නවනම් ඉතින් එතන ලොකු ජයග්‍රහණයක් තියෙනවා. ටික ටික ටික ටික මේ විදිහට අර ඉරියව් වෙනස් කරන්න ඉස්සෙල්ලා පුළුවන් තරම් වේදනාවත් එක්ක තව චිත්තක්ෂණයක් තව චිත්තක්ෂණයක් ඉඳ හදනකොට ඔය ටික ටික වැඩි කරන්න පුළුවන් ගතිය තියෙනවා. ඒ නිසා 100ට 100ක් වේදනාව යට කරන්න ඕනේ ඊට වැඩි අද ඉන්න පුළුවන් ගතියක් තියෙනවා කියලා මේ වේදනාව මේ සද්ද මේ හිතවිලිත් එක්ක දියුණු වෙන්න පටන් ගත්තොත් සතිය දියුණු කරන්න පටන් අරගත්තොත් අසීමිතව සතිය වඩන්න පුළුවන් දවසින් දවස ටිකෙන් ටික ක්‍රමයෙන් ඉතින් ඒක මනින්න එපයි කියලා තියෙනවා සර්වඥාන්ස දවසර කොච්චර වැඩි වෙනවද කියලා මනින්න එපා හැබැයි ඊට වැඩිය වෙනවා කියන විශ්වාසය තියෙනවනම් ඒක තමයි අපි මේ භාවනාවට කරන අනුග්‍රහය ඒකට තමයි අපි මේ මේ මට්ටමේදී වීරිය කියලා කියන්නේ අන්න ඒකට වසරක පමණ කාලයක් සිට භාවනාවේ යෙදෙන යෝගාවචරයෙක්මි ගෞරවනීය ස්වාමීන් වහන්සේ භාවනාව ආනාපාන සතිය පර්යංක භාවනාව මා භාවනාව සඳහා වාඩි වී විනාඩි 3ක් පමණ ඉරියව්වට අවධානය යොමු කර පසුව හුස්මට අවධානය යොමු කරමි වචී සංස්කාරයත් කාය සංස්කාරයත් ගෙවන් වූ පසු චිත්ත සංස්කාරයේදී හිත නිතරම අරමුණෙන් බැහැරවන්නේය ඒ හැම විටම ෂණයකින් නැවත අරමුණට සිත පැමිණියත් හිත පිට ගියේ කුමන අරමුණකටදයි මතකයක් නොමැත මෙය දිගට සිදුවන අතර සිත පිට ගිය හැම විටම ෂණිකව නැවත අරමුණට පැමිණේ. උපදෙස් ප්‍රාර්ථනා කරමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි. ඒ කියන්නේ අරමුණු මාරු වුණාට සත්‍ය කැඩෙන්නේ නැහැ කියලා අනවශ්‍ය පශ්චාත්තාවයක් ඇති කරන්නේ නැතුව පුළුවන් තරම් බලන්න ඕනේ හිත පිට ගියාට පස්සේ නැවත පිට අරමුණේ ඉඳලා තමන්ගේ මූල කර්මත්තන්ට එන පාර පිළිබඳව මඟ විතරයි. මඟතොට විස්තර වැඩි වැඩියෙන් කියන්න පුළුවන් තරමටම භවනායේ අලුත් පැත්තක් පේන්න පටන් ගන්නවා. හිතේ අනාතකට යන්න අරින්න ගිහිල්ලා ආපහු තමන්ගේ මූල කර්මත්තන්ට එන පාර දිහා නැවත gedara බලා එන පාර කියලා මේකට කියන්නේ. තමන්ගේ නිවස බලා එන පාර කොච්චර විස්තර සහිතව කියන්න පුළුවන්ද කියන්නේ ඒ පශ්චාත්තාපේ නැති වුණොත් විතරයි කරන්න පුළුවන්. පිට ගියයි කියලා පශ්චාත්තාප වෙන්නේ නැතුව ගිය තැන ඉඳලා පිට තැන ඉඳලා අරමුණට එන විස්තරය බලන්න එතකොට ඒක ලুকু ජයග්‍රහී පැත්තක් පේන ආදුනිකයි ගෞරවනීය ස්වාමින් වහන්ස සක්මන් භාවනාව උදෑසන 4 සිට 5 දක්වා සක්මන් කිරීමේදී පාදය ඔසවනවා ගෙන යනවා තබනවා වශයෙන් මෙනෙහි කළමි ඉරියව්ව තුල මනාව සිහිය පැවැත් වුණ අතර බොහෝ පියවර ඊතා සිහියෙන් පැවැත්වීමි සිතුවිලි ආවද එය කිසිසේත් සක්මනට බාධාවක් නොවිය. පර්යංක භාවනාව උදෑසන 5 සිට 6 දක්වා කළ පර්යංක භාවනාවේදී ඊයේ දිනයට වඩා හොඳින් ආස්වාස ප්‍රස්වාසයේ සිහිය පැවැත්වීමි. ඊයේ දිනයේ විනාඩි 10ක්වත් පර්යංකේ භාවනා කිරීමට නොහැකිවද අද දිනේ උදේම විනාඩි 45කුත් දාණයෙන් පසුව පැයකුත් පර්යංක භාවනාව කළෙමි. ශාරීරික වේදනා දැනුණද එය ආනාපාන සතියට බාධාවක් නොවිය. සිතුවිලි ආවද වහා මූල කර්මස්ථානයට සිහියගෙන භාවනාව අකණ්ඩව කළෙමි. එදිනෙදා කටයුතු වත්පිළිවෙත් කිරීමේදී සතිය යම් ආකාරයකට ගිලිහුණද හැකි සෑම අවස්ථාවකදීම ඉරියව්වට සිහිය පවත්වාගෙන සිටියෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. තෙරුවන් සරණයි. මේකෙදිත් සක්මණ පිළිබඳව පරියන්කේ මූල කර්මස්ථානය පිළිබඳව ලියලා තියෙනවා. මේ මූල කර්මස්ථානයේ තොරතුරු දක්ව බවක් හෝ වාර්තාගත වෙච්ච බවක් පිට නැහැ. ඒ නිසා යම් අවස්ථාවක පරියන්ක සක්මන වල මූල කර්මස්ථානයේ හිත ගියා නම් ඒ දකින දකින වෙලාවේ මූල කර්මස්ථානය පිළිබඳ යම් තොරතුරු තෝගයක් ස්වභාව ලක්ෂණ තෝගයක් සටහන් ආකාර වශයෙන් ඇතුල් කරනවා මේට වැඩි ගමන ඉක්මන් වෙනවා කමන තියුණු වෙනවා. ඒ නිසා පුළුවන් තරම් මූල කර්මස්ථානත් එක්ක ඉන්න වෙලාවේදී තොරතුරු අහුලගෙන ඒක වාතාවරණයට ඇතුළු කරනවා වඩා හොඳයි. තෙරුවන් සරණයි අති ගෞරවනීය කම්මට්ටානාචාර්යයන් වහන්ස මේ මාගේ ප්‍රථම භාවනා පුහුණුවයි වරහන් ඇතුලේ ආදුනිකයි මූල කර්මස්ථානය ආස්වාසය ප්‍රස්වාසය වාර 10ක් 10කින් 15කින් පසු සිත වෙනත් දෙයකට ඇදී යයි පර්යංක භාවනාව පාදවල වේදනාව දැඩිව දැනේ. සිත විසිරේ. සිත ඇලීමට, ගැටීමට, විසිර යාමට හේතුවන සිතිවිලි ඇතිවේ. සක්මන් භාවනාව සක්මන් භාවනාවේදී සිත විසිරීම අඩුවේ. පාදය ඔසවනවා, ගෙන යනවා, තබනවා යයි සිහියෙන් සිදු කළෙමි. වෙනත් සිතිවිලි සිතට නැගුණද සතිය පිහිටුවාගෙන සක්මන් කළ හැකි විය. ගරු ස්වාමින් වහන්සේ පර්යංක භාවනාවේදී කයට දැනෙන වේදනාව හා සිතට දැනෙන පීඩාකාරී සිතුවිලි යටපත් කරගන්නේ කෙසේදයි පහදා දෙනු මැනමි. මේ මඟ පෙන්වීම ඔබ වහන්සේට නිවන් අවබෝධය පිණිසම වේවා. ඊයේ ධර්ම දේශනාවේදීත් අපි ධර්ම සාකච්ඡාවේදීත් මතක් කරා ඒ කරදර යටපත් කරන්න හදනවා කියන්නේම द्वේෂයට පොහොර දෙමිල්ලක් අපිට කරන්න තියෙන්නේ ඒ කරදර එක හැප්පෙන්නේ නැතුව ඉඳගෙන ඉන්න බව එනතම් ආනපානේ කොච්චර පේනවද කියන ටික වාර්තා කරන එක විතරයි. ඒක පිළිබඳව වාර්තා කරන්න කරන්න අර කරදර බාධක අයින් වෙනවා මිසක් කරදර බාධකත් එක්ක ද්වේෂ කළා කද්දාකවත් දිනුවක් ලබන්න බෑ. ඒක නිසා ඉන්න ටිකේ එනතම් මූල කර්මස්ථානයේ එකවරවකට හරි කන එක හුස්මකට හරි කන හිත ගියා නම් ඒකට සාදර වෙන ප්‍රමාණයෙන් විස්තර බලන ප්‍රමාණයෙන් සාපේක්ෂව කරදර අයින් වෙන්න පටන් ගන්නවා. ඒක නිසා සක්මණේ හම්බෙලා තියෙන ආශිර්වාදේ ගන්න සක්මණේ පස්සේ අයිල පරියන්කේ සැලසුම් කරලා හුස්මක් දෙකක් බලන්න. ආයෙ සැලසුම් කරලා හුස්මක් දෙකක් බලන්න. එතකොට ඒ හුස්මේ වැඩිතුර විස්තර සමීපව නිරීක්ෂණය කරන්න කරන්න කරන්න බාධක කරදර අයින් වෙයි. නමුත් බාධක කරදර අයින් කිරීමේ අදහස නම් වනස්හිතවිල්ලක්, ද්වේෂහිතවිල්ලක්. ඒකින් කාටවත් වගතුවක් වෙන්නේ වෙන්නේ වෙනවා නම් බාධක කරදර වැඩි වෙන එක විතරයි. ගෞරවනීය ස්වාමින් වහන්ස පරයන්ක භාවනාව නිස්සරණ භාවනා මධ්‍යස්ථානයට නවකයෙකුසේම භාවනාවටද නවක මෙහෙණින් වහන්සේ කෙනෙකි මුල් දවසේ පරයන්ක භාවනාවට ඉඳගත් මොහොතේ පටන් තද නිදිමත ගතියක් දැනේ එකම ඉරියව්වෙන් විනාඩි 5ක්වත් සිටීමට අපහසු ගතියක් දැනේ නමුත් අද දවසේ මම දැන් මෙතන යන්න මෙනෙහි කළෙමි පැයක් සිටීම එතරම් අපහසුවක් බව නොදැනුනෙමි. සිත වෙනත් අරමුණු කරා නොගියාම නොවේ. එය බාධාවක් නොකරගෙන මම මගේ අරමුණ කරා යන්නට උත්සාහ කරමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවයේ චිරජීවනය ලැබේවා. තෙරුවන් සරණයි. මම දැන් මෙතන ඉන්නවා කියන අදහසින් ඔය පැයක පමණ ගත කරනකොට සතුට වගේ මුළු දවසම අපි ඉන්නවා කොහොම කරන්නේ ඒ බව දන්නවනම් අපි ඔය ඉතිහාසයේ භූගෝල ඉගෙන ගන්න දැනුමට අල්ලපු රටේ වෙන්නේ මොනවද දැනුමට ඔක්කොටම වැඩි වටින දැනුමක් මේ ලැබිලා තියෙනවා. ලැබෙන්නේ. ඉතින් ඒ නිසා මේ පුළුවන් තරම් මේ කයත් එක්ක ගත කරන හැම වෙලාවෙම ඒක තක්සලාවක් වාගේ. ඒක තමයි සත්‍යපට්ඨානේ කායනපස්සනාව කියන්නේ. ඒ අමාරු බව හැබෑව නමුත් මේ පැයක් මේක සූර වුණා නම් හිතවිලි වේදනා මැදත් උත්සාහ කරන මුළු පැය 24ෙම කොහෙ ගියත් තමන් තමන් ඒක තමයි ගත කරන්නේ. ඒක සමාදන් වෙන්න ඕනේ. ඒක සම්මා දිට්ඨියක් කරගන්න ඕනේ. ඒක සම්මා සංකප්පයක් කරගන්න ඕනේ. එතකොට තේරෙයි කොතනින් හරි පටන් ගත්තට පස්සේ ඒ අදහස තියෙනකන් වැඩිමක් සිද්ධ වෙනවා. ඒ අපි කොතනින් හරි පටන් ගන්න ඕනේ. පටන් ගත්තට පස්සේ ඒක තන වඩාගෙන යන්න පුළුවන්. ඒ නිසා මේක හොඳ ආරම්භයක්. ওই විදිහට මේ ඇතිවෙච්ච අදිෂ්ඨාන ශක්තිය තුළ දවසට ඒ වගේ සතියෙන් ගත කරන පැය ගාන චිත්තක්ෂණ ගා වැඩි කිරීම තමයි අපි මුල් කාලේ කරන ප්‍රධාන ප්‍රයත්නය. දේරුවන් සරණයි ගරු ස්වාමින් වහන්ස මූලික කමඨහන වරහන් ඇතුලේ පිම්බීම හැකිලිම මෙනෙහි කිරීම ඉතා අපහසුය. වාඩි වී ස්වල්ප මොහොතකින්ම නින්දට වැටේ. සක්මන් භාවනාව නම් මම ඔසවනවා, තබනවා ආදී වශයෙන් මෙනෙහි කිරීමට හැකියිය. එහෙත් ස්වල්ප මොහොතකින් හිත පිට යයි. ඊතා කුඩා අවදියේ දේවල් පවා මතක් වේ. නැවත හිත ඔසවන නැවත හිත ඔසවන තබන අරමුණට ගත හැකි වේ. එදිනෙදා කටයුතු කිරීමේදී සිහියෙන් කිරීමට උත්සාහ ගතිමි. එහෙත් සිහිය ඊ타ත්ම දුර්වලයි. එක බත් පිටක් අනද්දී සැපීමද කෙරෙයි. වතාවත්වල යෙදීමේදීද සතිය පිහිටුවා ගැනීම අපහසුය. එහෙත් උත්සාහ කරමි ඔබ වහන්සේට දීර්ඝාෂ වේවා. මේ තොරතුරු ලැබිලා තියෙන ඇත්තට සත්‍යයට උත්සාහ කරන නිසා ඒ නිසා මේ සත්‍යය වඩන්ඩ ගත්ත උත්සාහය තුළ ලැබෙන මේ තොරතුරු මන්දෝත්සාහය කරගන්න දෙයක් නෙවෙයි සත්‍ය පිහිටුව බවට ලකුණක් කරගන්න අනික් දවස්වලත් ওই ටික තමයි වෙන්නේ ඒක පශ්චාත්තාප වෙන්නේ නැත්නම් මොකද අපි දන්නේ නැහැ. දැන් සතිය වඩ නිසා දන්නවා. ඒ දැනීම පශ්චාත්තාපයට කාරණයක් කරගත්තොත් අසත්පුරුෂ වෙනවා. අසත් ධර්ම වෙනවා. ඒ නිසා හොඳට බලන්න මේ විදිහට අපි ගැන හොයන්න බලන් ගත්තොත් පොත්ත බීමක් පටන් අරගත්තොත් මේවා තමයි පේන්නේ. ඒක පශ්චාත්තාපයට කාරණාවක් නෙවෙයි භාවනා ජීවනයක් වශයෙන් සලකලා සක්මණේදී ලැබෙන ධෛර්යය තියාගෙන දිගට දිගට කරගෙන යනකොට තමයි තේරෙන්න පටන් අරගනි අසත්‍යයත් අහුවෙන්න පටන් ගන්නවා. සතිය විතරක් නෙවෙයි අසතියක් Tamanට අහුවෙන්න පටන් ගන්නවා. ඒක කිසිසේත්ම පශ්චාත්තාප වෙන්න කාරණාවක් නෙමෙයි. සතිය වැඩිීමේ ආනිසංස වශයෙන් තේරෙන්න යම් ප්‍රමාණයක් අත්තරදි කෙරුවට පස්සේ තමයි තේරෙන්නේ. ඒ නිසා මුල් ටිකේ මේ අත්තරදි කවුරුත් කරපුවා හරියන්නේ නැහැ. Taman කරපු ටික වැදගත් වෙනවා. දිගට ඔහම කරගෙන යන්න. එතකොට දවසක සතිය වැඩිම නිසා ලැබිච්ච තොරතුරු වැදගත් වෙන බවත් ඒ තොරතුරු නිසා ඉස්සරහට තමන් කියන්නේ කවුද කියලා තේරුම් ගන්න අතර තව තවත් සතිය වඩා ගන්න ඕනේ ක්‍රමසහ විදි තේරෙන්න පටන් ගන්න. නිසා මුලදී ලැබෙන මේ නිරීක්ෂණ විනිශ්චය කරන්න යන්න එපා. මනින්න යන්න එපා. දිගට මේ අත්තර දිටික එකතු වෙන්න ඕනේ. ඊට පස්සේ තමයි මේක ආත්ම විශ්වාසයට තුඩු දෙන්නේ. නිසා අපි ඉන්නේ භාවනා වැඩමුළුවේ මුළු බව මතක තියාගන්න මේක දිගට මෙහෙම කරගෙන යන්න. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මා ප්‍රථම වරට භාවනා වැඩසටහනකට සහභාගී වූයේ ගිය වසරේ සිල් මෑණිවරු සඳහා පැවති වැඩසටහනටයි. ඊට පෙර භාවනා කර නොතිබූ මා ඔබ වහන්සේගෙන් ලැබුණු උපදෙස් අනුව භාවනාව ප්‍රගුණ කළෙමි. මාහට තිබෙන ගැටලුව නම් පර්යංක භාවනාව. මා පර්යංක භාවනාවේ පිම්බීම හැකිලිම බැලීමට පුරුදු උනේමි. පිම්බීමේ හැකිලිමේ සිදුවෙන වෙනස්කම් හොඳින් දැනුනි. පිම්බීමේදී වාතය උදරය තුලට ඇදෙන ස්වභාවය, එවිට එන පීඩන ස්වභාවය, තද වෙන ස්වභාවය, උදරය ඉදිරියට පිම්බීම, උඩුකය ඉහළට ඇදෙන ස්වභාවය වගේම හැකිලීමේදී බරත් තද වූ දෙයත් සැහැල්ලු වන ආකාරය, උඩට ඇදුණු උඩුකය පහළට ඇදෙන ආකාරය, උදරය හැකිලෙන ආකාරය හොඳින් දැනුනි. පිම්බීමේදීත් හැකිලීමේදීත් මොහතක ඇති විරාමයද දුටුවෙමි. දිගටම එසේ බලා සිටින විට පිම්බීම හැකිලීම කෙටි වී දැනේ. ඉන්පසු පිම්බීමත් හැකිලීමත් වෙන්වෙන් වශයෙන් සොයාගත නොහැකි තත්වයක් ඇති වුණි. පර්යංකයට ඉඳගත් පසු පිම්බීම හැකිලීම ටික වේලාවක් දැනි ඉන්පසු නොදැනී යයි. තවත් හොඳින් බලන විට දැනුනේ උදරය තුල කම්පන ස්වභාවයක් චංචල ස්වභාවයක් පමණි. ලැබුණු උපදේශ අනුව පිම්බීම හැකිලිම තව විස්තර ඇතුව බලන්න උත්සාහ කළෙමි. නමුත් අවසානයේදී මහත් වෙහෙසක් දැනී භාවනාවෙන් නැගිටෙමි. මෙසේ බොහෝ පරයන්කවලදී සිදු වූ පසු සිත මහත්සේ විසිරුණු ස්වභාවයක් දැනුනි. ඇවිස්සුණු මීමැසි පොදියක්සේ සිත අරමුණට ගන්නට නොහැකි විය. භාවනාවේ නීරස ගතියක් දැනේ. මේ වනතුරුත් මට සාර්ථක පරයන්කයක ඉන්න බැරි විය. නමුත් සතිය වෙනදාට වඩා මා සමග ඇති බව දැනේ. විසිරුණු සිතද සතියෙන් දකිමි. සක්මන් භාවනාවේදීත් මේ විසිරුණු ගතිය, නීරස ගතිය දැනේ. නමුත් මේ දින දෙක තුල සිතේ විසිරුණු ස්වභාවය මදක් අඩු වී ටික වේලාවක් පිම්බීම් හැකිලීම් වාර 10ක් 15ක් පමණ බලන්න හැකිවිය. එහෙත් නීරස ගතිය, නිදිමත ගතිය තදින්ම දැනේ. එයද සතියෙන් දකිමි. මට හැඟෙන පරිදි මා නැවත ආදුනිකයෙකුසේ මුල සිට භාවනා කරන්නට උත්සාහ කරමි. ගරු ස්වාමින් වහන්ස මා කෙරෙහි අනුකම්පාවෙන් භාවනාවේ ඉදිරි කටයුතු නිවැරදිව කරගෙන යාමට මට උපදෙස් ලබා දෙනසේක්වා. ඔබ වහන්සේට මේ කරගෙන යන්නා වූ සාසනික මෙහෙය තව දුරටත් හොඳින් කරගෙන යාමට රත්නත්‍රයේ අනන්ත ආශිර්වාදය ලැබී නිදුක් නිරෝගී සුවසෙත ලැබේවා ඔබ වහන්සේ පතන බෝධියකින් අමා මහ නිවනින්ම සැනසීම ලැබේවා. මේ රචනයේ මුල කොටසට අහගෙන ඉන්නකොට රචකයා දන්නේ නැති වුණත් අරමුණට සිද්ධ වෙන වෙනස්කම් ලස්සනට වාර්තා වෙලා තිනවා. ආනපන හොඳට වෙන් කළ දැක් ගන්න පුළුවන්. ඊට පස්සේ ඒක තුනී වේගන ගිහිල්ලා වෙනස නැති වෙන මට්ටමට ගිහිල්ලා කම්මැලි බවට ඇති වුණා වගේ කියලා රූපාන්තරණයේ අවස්ථා හතරක් විස්තර කරලා තියෙනවා. ඒකෙදි බොහොම විචක්ෂණ නිරීක්ෂණයක්. ඉතින් මේ කියන්නේ රාගයේ තිබුණ දේ විරාගයේ බවට පත් වෙන හැටි. අරමුණ දකින්නකොට විස්තර වශයෙන් දකින්නකොට ඒකට ආසාවක් ඇති වෙනවා. විස්තර නොපෙනී ආසල්පසය සම වෙලා නිකන් tempat වෙනකොට ඒකේ පාවෙන ගතියක් එනවා. ඉතින් මේක තමයි බුදුරජාණන්සේ රාගය විරාගයෙන් ප්‍රතිස්ථාපනය කරනකොට හිත පශ්චාත්තාප කරගන්න නැතුව මේ තමයි මේ භාවනා ප්‍රතිඵලය කියලා දැනගෙන උනන්දු වෙන්න එහෙම මේකට අනුග්‍රහකරනද භාවනාවෙම කරන්න බෑ ඒක පොතේ දැනුම තියාගෙන මෙහෙම තමයි භාවනා දියුණු වෙනකොට ඇති මේකට කියන්නේ මේක වෙනස් වීම දකින්න කැමති හිත විපරිණාමය එහෙම නැත්නම් රූපාන්තරණේ දැකලා තියෙනවා ඒක හරි මන්දෝත්සහය කරන එකක් මේ මන්දෝත්සාහය කරන එක නැති කරන්න අපිට එක බේතයි තියෙන්නේ ਸਰවචනාංශ පිටවන් තියෙන විශ්වාසය. අපි සද්ධා. ඉති පිටින් සාමාන්‍ය සද්ධාව නම් ඉතින් ਸਰවචනාංශ පිටවන් අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් භාවනා කරනකොට මේ එන මන්දෝත්සාහයකම කඩාගෙන ඇදහිල්ල පවත්නවා කියන එක ප්‍රසාද සද්ධාප නෙවෙයි. ඒකට තමන්ගේ භාවනා පිළිබඳ අත්දැකීම අවශ්‍ය අතර ඒ සද්ධාව බැසගත් සද්ධාාවක් මුල් බැහැගත්ත සද්ධාහක් බාටපත් වෙන්න ඕන. ඉතින් ඒපත් වීම සඳහා අසුවිරු ඥාන අවශ්‍යයි. ඉතින් ලොකු ස්වාමීන් වහන්සේ කොට නිතරම කියන දෙයක් තමයි ලෑස්තිලා යන්න. මේව කම්මැලි කිරීමක් ඇති කරනවා. ඒක තමයි විරාගේ. ඒක සංසාරේ කම්මැලිකම කරාගේට අනිත් පැත්ත. මේකට අනුග්‍රහ කරන තමයි අපි යෝගාවචරය වෙන්නේ. සද්ධාව ඇති කරන්නේ. සීලේ තියාගන්නේ. සතිය වඩන්නේ. දැන් ධර්මයේ එනවා. ධර්මයේ පණවිඩය දීලා තියෙනවා. අපිට සද්ධාව මත වෙලා තියෙනවා, සත්‍ය මත වෙලා තියෙනවා. ඒ නිසා අනිත් දවසේ ඒ සද්ධාව ඇතුව ඇදහිල්ලෙන් ලෑස්ති වෙලා උද්ද සත්‍යකින් යන්න. එතකොට මේ සූදානම් වෙලා ගිය කෙනාට ඕක බොහෝම පහසු දෙයක් වාටපත් වෙනවා. ඒ නිසා වෙලා තියෙන දේ නරකක් නෙමෙයි. නමුත් අර නිසි ආයුධ සන්නද්ධව නෙමෙයි ගිහිලා තියෙන්නේ. සුතමේ ඥාණයෙන් ආඩ්‍ය වෙලා නැහැ. කමඨාන සුද්ධ වෙලා තිබිලා නැහැ. මේ සුද්ධ කරගත්ත මනසකින් යන්නේ. එතකොට මේක එච්චර අපහසු කාරණයක් වෙන්නේ පරයන්කයේදී මූල කර්මස්ථානය ආස්වාසය ප්‍රස්වාසය හුස්ම දෙස අවධානයෙන් බලා සිටියමි. එවිට ආස්වාස හුස්ම සහ ප්‍රස්වාස හුස්ම වෙනස්කම් හඳුනාගත්ෙමි. ආස්වාසය සිසිල් බවත්, බර ගතියකින් යුතු බවත්, කෙටි බවත්, ප්‍රස්වාසයේ උණුසුම් බවත්, සැහැල්ලු බවත්, දිග බවත්, සමහර අවස්ථාවලදී මේ දීර්ඝ බව හා කෙටි බව වෙනස් වේ. මේ අතර වරින් වර සිතුවිලි පැමිණෙන බවත් පාදයේ දැනෙන වේදනාවක් දැනෙන අතර අතරතුරු හුස්ම රැල්ල නිරීක්ෂණය කරගත හැකි විය. විනාඩි 40කට පමණ පසුව වේදනා සිතුවිලි ගෙවන් වී හුස්ම රැල්ල කෙරෙහි අවධානය යොමු කළ හැකි විය. සක්මනෙහි සිහිය පැවැත්වීම දකුණු පාදය පොළවට ස්පර්ශ වන විට හා වම් පාදය පොළවට ස්පර්ශ වන විට ඒ බව අවධානයෙන් සිටියෙමි. ඉන්පසු පාද ඔසවන විට ඔසවන බවද පොළවට ස්පර්ශ වන විට තබන බවද දැනගත්ෙමි. ඉඳහිට සිතුවිලිද පැමිණේ. ඒ වාද දැනගත් අතර ආපසු සක්මනේ හිත පැවැත්වීමට හැකිවිය. විනාඩි 35කට පමණ පසුව සක්මන කෙරෙහිම සිත පැවැත්වීමට හැකිවිය. අනිකුත් වැඩ කටයුතු කරන අතරේදී සීය පැවැත්වීම. පෑන් පහසුවන අතරද වත වේලාවේදීද සිතවිලි විසිරී යන බව දැනගත්ෙමි. වරින් වර ක්‍රියාවෙහි සීය පවත්වා ගැනීමට හැකිවිය. පරයන්කේදී හා සක්මනට වඩා සිත විසිරෙන බව දැනගත්ෙමි. ඒ නිසා සක්මන ආදර්ශයක් වශයෙන් තියාගෙන ඒකෙන් ආදර්ශ ගත්තාම ඉදිනදා වැඩවලටත් පරයන්කටත් දෙකටම උදව් කරගන්න පුළුවන්. ඒ නිසා දැනට Taman සක්මනීති කරන කටයුතු සහ සක්මනේ ලැබෙන අදිෂ්ඨාන ශක්තිය නැත්තම් ජයග්‍රහණ ටික අනිත් දෙකට මේ යොදාගෙන කටයුතු කිරීමේ සූර භාවය තමයි අවශ්‍ය කරන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්ස ආදුනිකයි. පළමුව පූර්වක්‍ෘත්‍ය කොට ටික වේලාවක් ඉඳගෙන සිටින බව සිහියෙන් බලා සිටියෙමි. නැවත පෙකණිය දෙසට සිත පිහිටුවා පිම්වීම හැකිලිම දෙස සතියෙන් බලා සිටියෙමි. හුස්ම ගන්නා විට බඩ පෙදෙස වේගයෙන් පිම්බෙන අයුරුත් හුස්ම පිට කරන විට බඩ ඇතුළට හැකිලෙන ආකාරයද හොඳින් දැක ගැනීමට හැකිවිය. මුලදී පිම්බීම හැකිලිම වේගයෙන් සිදු වී ක්‍රමයෙන් සිහින්ව නොදැනිව සිටී. එඟ පුරා වේයන් මෙන් කුඩා සතුන් නලියන මෙන් දැනිනි. පිට පෙදෙසෙන් ඊතා තද වේදනාවක් දැනුනි. ඒ දෙස සිහියෙන් බලා සිටියෙමි. වේදනාව ලිහිල් වී යන ස්වභාවයක් දැනුනි. සමහර අවස්ථාවලදී නිදිමත ස්වභාවයක්ද කලකිරුණු ස්වභාවයක්ද සිතේ ඇතිවිය. එවිට පර්යංකයෙන් නැගිට සක්මන් කළෙමි. සක්මන් භාවනාවේදී ඔසවනවා, තබනවා යනුවෙන් බලමින් සක්මන් කළෙමි. පියවර 10ක් 12ක් පමණ වෙනත් සිතුවිල්ලක් නොමැතිව කළාය. සමහර විට ශබ්ද ඇසුණත්, සිතිවිලි ආවත් තබන පියවර නිවැරදිව කර ගැනීමට හැකිවිය. පැමිණෙන විටට වඩා ශරීරයේ සැහැල්ලු ගතියක් දැනේ. ඔබ වහන්සේටද නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. දැන් මේ විදිහට ඉස්සලක්නාගිත් වගේ මේ සක්මණේ තමයි මේකේ ප්‍රගතිය අල්ලලා තියෙන්නේ. නිසා ඒකෙන් ආදර්ශයට ගන්න. අරගෙන ඒක ඉතින් පරියන්කටත් යොදාගෙන කටයුතු කරන්න. එතකොට දවස් හත් දෙකක් තව යනකොට ඔක තවත් ලස්සනට පෙළ ගැහිලා එනවා. ආදුනිකයෙක්මි ගෞරවනීය ස්වාමින්වහන්ස ආනාපාන සතිය මූල කර්මස්ථානයයි ඔබ වහන්සේගේ උපදෙස් පරිදි පෙර දින වාර්තාවේ භාවනාව යන වචනය වෙනුවට සතිය යොදා සිතා බැලුවෙමි දැන් සිතට සියුම් සතුටක් දැනේ ආස්වාස වාතය නාසයේ වදින තැන් මෙන්ම එහි මුල මැද අග නිරීක්ෂණය වේ ප්‍රස්වාස වාතය විටක නහයේ උඩ කෙළවරේද විටක නහයේ නහයේ පහළ කෙළවරේද වදිනු නිරීක්ෂණය වේ. බාහිර සිතවිලි පැමිණේ. නමුත් ෂණිකව නැවතත් ආනාපානයට සිත යොමු කළ හැක. රැහැයන් ආදී වනසතුන්ගේ ශබ්ද ඊයේ දින බාධාවක්සේ දැනුණද අද ඒවා ඇසෙන විට මාද එම පරිසරයේ කොටසක් ලෙස මට දැනේ. බාහිර සිතවිලි අඩුය. විටක මම ඇස් අරගෙන ආනාපානයට සිත යොමු කළෙමි. බාධාවක් නොමැතිව සිත යොමු කළ හැකි විය. කයේ වේදනා දැනෙන විට මම ඒවා දෙස අවඥාවෙන් බැලූ විට මට සිනහ පහළ වේ. එසැනින් එම වේදනා නැති වී යයි. දැන් පෙරට වඩා වැඩි වේලාවක් ආනාපානයේ යෙදෙමි. සක්මන. දැන් බාහිර ශබ්ද ඇසුණු විට ඒවා මගේ ශබ්ද නොවේ යයි මෙනෙහි කළ විගස නැවත සක්මනට සිත යොමු වේ. බාහිර සිතුවිලි සහ සක්මන එකම මොහොතේ ඇති ලෙසට නිරීක්ෂණය වේ. නමුත් තව දුරටත් නිරීක්ෂණය කිරීමේදී බාහිර සිතුවිලි හා සක්මන යන දෙකම පැවතියද ඉන් එකක් පමණක් එක විටක ප්‍රබලව පවතින බවද අනෙක ඊට වඩා සියුම්ව ඇති බවද නිරීක්ෂණය වේ. බාහිර ශබ්ද පැවතීම සක්මනට දැන් බාධාවක් නොවේ. ශබ්දය ඇසුණා ලෙස සිහි කළ විගසම නැවත සක්මනට සිත පිහිටයි. ශාරීරික වේදනා පැමිණි විගසම මගේ කය කෙරෙහිම සිනහ පහළ වේ. එවිට වේදනාව මැකී යයි. දීර්ඝ ලෙස බාහිර සිතුවිලි ඔස්සේ ඇදී යාම අඩුය. දෛනික කටයුතු. ආහාර ගැනීමේදී විකීම, ගිලීම ආදිය සිහි කරමින් ආහාර ගනිමි. සතිය පිහිටුවීමේදී ආහාරයේ රස වැඩි බවක් දැනේ. ඇවිදීමේදී හැකිතරම් සතිය පිහිටුවමි. වැසිකිලි කැසිකිලි යාමේදී සීය පිහිටුවීම එම කටයුතු වලට පහසුවකි. තෙරුවන් සරණයි. මේකේ ඉන්න මේ රැහැයෝ ඒ සද්ද කරදරයට ගන්නවද අවාසියට ගන්න කියලා උන් ගණන් ගන්නෑ. උන් කෑ ගන්න. මේ මෑණි වරුදු භාවනා කරන පිරිමි පක්තේ උන්ට ගන්නන්නේ. අපි තමයි මේ රැහැයෝ අල්ලන්නේ. එකෙක් කෑ ගහනවා බල්ලෝ අල්ලන්නේ. තව එකෙක් කෑ ගහනවා. උන් සත පහකට ගණන් උන් හරීම දිනුනොයි අපිට වැඩිය භාවනා. කවුරු ගත්තත් කවුරු නොගත්තත් උන් කෑ ගන්නවා. නිසා මෑණියුන්ට කරන්න දෙන්නේ උපාසක මාංශෝගෙන් දෙන සත් පඩේ සත්ත පහකට ගණන් ගන්න. තමන්ගේ වැඩේ කරගෙන යනවා රෑයියොන්ට ඇති වෙලා නැතර වෙයි. එහෙම නැතු ඕවත් ඒ කරන්න කරන්න ගියොත් නම් ගොඩේ ඉන්න බෑ ගොයියෝ. ඒ නිසා ওই පාඩම තමයි ඉගෙන ගන්න තියෙන්නේ. තේරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාව පරයන්ක භාවනාවේදී ආස්වාස ප්‍රස්වාසය බැලුවෙමි. ටික වේලාවකදී වෙනත් අරමුණු වලට සිත යොමු විය. නමුත් ඒ වෙනත් අරමුණු වලට සිත යොමු වුණ බව හඳුනාගත්තේය. නැවත හුස්මට හිත යොමු කරගත්තා. එහිදී දීර්ඝ වශයෙන් හුස්ම ගැනීම පිට කිරීම වාර 3ක් පමණ දැනුනි. පසුව හෙමින් හුස්ම වැදෙන ස්වභාවය අඩු වී නොදැනී ගියේය. සක්මන් භාවනාව සක්මන් භාවනාවේදී පළමුවෙන්ම වම දකුණ වශයෙන් මෙනෙහි කළේය. විනාඩි 15ක් පමණ. පසුව පාදය ඔසවනවා යවනවා තබනවා වශයෙන් මෙනෙහි කළේය. ඒ අවස්ථාවේ පාදය ඔසවන විට විලිඹුව ප්‍රදේශය එසවෙන විට මහපට ඇඟිල්ල පොළව තුල තිබෙන ගොරෝසු ස්වභාවය හඳුනාගත්තේය. පාදය ඉදිරියට ගෙනියන විට ගෙනියන බවද තබන විට තබන බවද හොඳින් දැනගත්තේය. එදිනෙදා කටයුතු දාණයට යන අවස්ථාවේදී සිහියෙන් යන බව දැනගෙන ගියේය. දාණය බෙදා ගන්නා අවස්ථාවේදීද තමාට අවශ්‍ය ප්‍රමාණය ගැනීමටද සතිමත් විය. වළඳන විට ආහාරය වෙනස් වීම මෙනෙහි කරමින් ගත්තේය. ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි ආදුනිකයි. ඒකත් වාතාව පළවෙනි දවසේ දෙවෙනි දවසේ වාතාවක් විදිහට හොඳයි. මේ විදිහට ඒ ඉදින්දා කටයුතු වල වැඩ පුළුවන් තරම් පහසු පහසු තැන් වලින් පතුරව ගන්න. ඒ වගේම සක්මනේදී හැම ඉරියව් වෙනස් වීමක් කරාම මේ ඇති ඇති වෙලා තියෙන සත්‍ය කඩා ගන්න තු යන්නේක තමයි මේ සත්‍ය විවිධාංගීකරණය කර කර වර්ධනය කර කර මේ ඇති කරගත් එක දිගට පවත්වන එක තමයි අපි ඉදිරියට බලාපොරොත්තු වෙන්නේ. අතිපූජනීය නායක මාහිමි පහණන් වහන්සේ පරයන්ක භාවනාවේ යෙදී සිටින විට සිතේ කයේ සැහැල්ලුවක් දැනුනි. දිගටම කරගෙන යද්දී ආස්වාස ප්‍රස්වාසයේද දැනීම අඩු වී ගොස් නොදැනී යන බවද වැටහුණි. එවැනි අවස්ථාවලදී කල යුත්තේ කුමක්ද යන්න දැනගනු කැමැත්තෙමි. ආදුනික මේහිණින් වහන්සේ නමකි. නායක මාහිමිපාණන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු සැප ලැබේවා. ඒකට අර ප්‍රසිද්ධව තිබිච්ච අරමුණක් ප්‍රකටව තිබුණු අරමුණක් ක්‍රමෙන් තුනී වේගන යනකොට ඒ සංසිද්ධිය බලන්න නම් ගුරුසු අරමුණක බලනක සතියට වඩා සියුම් කරන්න ඕනේ සියුම් සතියක් ඇති කරගන්න. ඊට පස්සේ තවදුරටත් එක සියුම් එකට යනකොට Taman දැනගත්තත් නොදැනගත්තත් සතිය සියුම් වෙනවා. ඒ සතිය සියුම් වෙන්නේ අරමුණ සියුම් වෙනකොට කෙලස් කැපෙන නිසා. ප්‍රතිපදා වැඩෙන නිසා ඉදිරියට කරන්න තියෙන්නේ මේකටත් වඩා සියුම් වුණත් අරමුණ නැත්තටම නැති වුණත් සතිය පාවා දෙන්නේ නැතුව අරමුණක පවත්වපු සතිය අනාරම්මණේ පවත්න්නේ කොහොමද කියලා අරමුණක් නැති තැනක පවත්න්නේ කොහොමද කියලා ඉගෙන ගන්න එක හරිම අරුම දෙයක්. ඒ තමයි ප්‍රශ්නේ අහලා තියෙන්නේ. ඉතින් ලෑස්ති වෙලා ගියොත් මෙතෙන් ගියේ කනට ඊගා පාඩම එච්චරම අමාරු නෑ. සාමාන්‍ය කෙනෙකුට නම් බරපතල ප්‍රශ්නයක් තමයි. ඒ නිසා මේක කොයිලාකාරී අරමුණ 100ක් නැති වෙයි. ඒ සතිය තියෙනවා කියන අදහස ඔප්පු කරන්න බලන්න. එතකොට Tamanට මේ සතියේ අඛණ්ඩ භාවය අරමුණක් නැතුවත් පවත් ගන්න පුළුවන් බව තේරුම් ගන්න පුළුවන් වෙයි. ගෞරවනීය ස්වාමින් වහන්ස පර්යංක භාවනාව ආනාපාන සතිය. ස්වාමින් වහන්ස වසරක පමණ කාලයක සිට නොකඩවා භාවනාවේ යෙදෙන යෝගියෙක්මි. පර්යංක භාවනාවට වාඩි වී සුළු මොහොතකින් සිත හුස්ම කෙරෙහි සතිමත් වේ. ඕලාරික අවස්ථාවක් අත් නොවිඳිමි. සුකුම අවස්ථාවේ සිට භාවනාව ඉදිරියට යයි. බොහෝ විට හුස්ම දැනෙන්නේ හිස මුදුනේය. මීට මාසයකට පමණ පෙර දවසක ආස්වාස ප්‍රස්වාසය බලමින් සිටින විට සම්පූර්ණ ආස්වාස ප්‍රස්වාස කය අත්විඳෙමි. ක්‍රමයෙන් එය තුනී වී ගොස් ක්‍රියාවලිය පමණක් නිරීක්ෂණය කළෙමි. එහිදී ප්‍රස්වාසයත් හිස් අවස්ථාවත් ආස්වාසයත් එකක් සිය දෙක ගතිමි. ක්‍රමයෙන් එයත් තුනී වී ගොස් කිසිවක් අත්විඳීමට නොහැකි අවස්ථාවකට පත්ුනේමි. මා හිතන්නේ එම අවස්ථාව විනාඩි 10ක් පමණය. පසුව මා මෙනෙහි කිරීම කරන්නට යෙදුනි. මෙය කුමන අවස්ථාවක්ද? රූපයක් නැහැ. වේදනා සංඥා සංස්කාර ආදී වශයෙන් මා මේ අත්විඳින්නේ විඥාණයද යන්න පිළිබඳ සිතන්නට පටන් ගතිමි. මෙය කුමන අවස්ථාවක්ද යන්න පිළිබඳව ධර්මානුකූල පිළිතුරක් අපේක්ෂා කරමි. මෙයට දවස් දෙකකට පමණ පසු ඉන්න ඉරියව්වට සිත යොමා සිටින විට සම්පූර්ණ කය දියවි ශරීරයක් නොමැති තත්වයක් අත්විඳෙමි. ইহත එක අවස්ථාව ඔබ වහන්සේ නිතර පවසන අනාකූල ප්‍රවාහය ආකූල කරගත්තාදැයි සැකයක් පවතී. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයත් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. ඔය ඒ විදිහටම තියලා කියනවනම් ආකූල ප්‍රවාහ අනාකූල ප්‍රවාහය ආකූල කරගත්තට මොකක්වත් වෙන්නේ ආයසරයක් ඒකම තමයි අනාකූල මේ අනාකූල තත්ත්වයටපත් වෙන්නේ මේ බය වෙන එක තකිත වෙන එක සැක කරන එක තමයි අකුසලයක් වෙන්නේ. පින්ඩ අරින්ද ඒ වගේම මේ රූප වේදනා නැති වෙලාවක මේ මොකද්ද මේ අවස්ථාව කියලා අපි ස්ථිර කරන්න හැදුවට එimhe ওই අවස්ථාව කිසිම ස්ථිර භාවයක් නැහැ. අද බලන එක නෙමෙයි හෙට පේන්නේ. හෙට නිකේ අනිත් පේන්නේ. සවකට නංවනන් දාන්න ගිය ගමන් ඒකේ වර්ධනේ බාල වෙනවා. නංවනන් දැමිල පැත්තක තියේදී ඒකට පරිණාමයට ලක් වෙන්න ආරින්න විපරිණාමයට ලක් වෙන්න ආරින්න රූපාන්තරණයටපත් වෙන්න ආරින්න මේකේ මොකද්ද කියලා අහනවා කියන්නේ මේක ස්ථාවර කරන්න හදනවා. අර වර්ධන වේගය කඩන්න හදනවා. මේකට ඒ අනිත්‍ය භාවයට ඉඩ දීලා යනවා මිසක් නංවනන් හොයන්න යන්න එපා. ඒක අපි අනිත්‍ය දේ අනිත්‍ය සංඥාවේ නිත්‍ය සංඥාව හේවයම. ඒක භාවනාවට එච්චර කරන අනුග්‍රහයක් නෙවෙයි වැඩෙන වර්ධනයේට ඉඩ තියන්න නංවනම් පස්සේ දී ගන්න පුළුවන් වෙයි වැඩේ වුණාට පස්සේ. තේරුවන් සරණයි අතිපූජනීය ස්වාමින් වහන්සේ මා නිස්සරණ වනයේ භාවනා වැඩසටහනට ප්‍රථම වතාවට පැමිණි අයෙක්මි. අවසරයි ස්වාමින් වහන්සේ පර්යංක භාවනාව ප්‍රථමයෙන් ආස්වාස ප්‍රස්වාස දෙස සිහියෙන් බලාගෙන සිටින විට වාර 10ක් 15ක් හුස්ම රැල්ලේ සිහිය පිහිටවාගෙන සිටීමට හැකි වූ අතර ඉන්පසු කකුලේ දැඩි වේදනාවක් දැනුනි. ශරීරයේ උණුසුම් බවක් දැනුනි. නැවත භාවනා අරමුණේ සිහිය පිහිටවාගෙන ආස්වාස ප්‍රස්වාස ගණන් කරන ක්‍රමය ආරම්භ කළා. සක්මන සක්මන් භාවනාවේදී වම දකුණ යනුවෙන් මෙනෙහි කළෙමි. පැය භාගයක කාලයක් එම අරමුණේම සිහිය පිහිටවා ගත හැකි විය. සක්මන් භාවනාවේදී හොඳට සිහිය පිහිටන බව ප්‍රකට විය. උපටිංකයට වැඩිය සක්මන වන්දපතම හුදෙනි ක්ලියර් තියෙන එක හොඳ සුබ ලකුණක්. ඉන්ජාංකක් වෙලාට ඒ සක්මන හොඳට කරලා සක්මණෙන් ඇති වෙච්ච ඒ විශ්වාසයේ මත ගිහිල්ලා වාඩි වෙන්න. වාඩි වෙච්චාම ඒක පරියංකේට වාසියට එනවා. කෙසේ නමුත් සක්මන හරියන එක සුබ නිමිත්තක් කරගෙන කටයුතු කෙරුවොත් එදින්දා වැඩවලටත් ඒකෙන් ආදර්ශයක් හම්බ වෙනවා පරියන්කටත් ආදර්ශයක් හම්බ වෙනවා ආදුනිකයි ගෞරවනීය ස්වාමින් වහන්ස මම పూర్ව කෘත්‍ය කර අවසන් වූ විට උදරයේ පිම්බීම හැකිලිම දැනුනි එය මෙනෙහි කරමින් ටික වේලාවක් සිටින විට පිටකොන්ද දිගේ වේදනාවක් ඇතිවිය එය මෙනෙහි කරන විට වේදනාව දැඩිව දැනෙන්නට විය. ටික වේලාවකදී පිටදිගේ නලියනවා මෙන් දැනෙන්නට විය. එයද මෙනෙහි කළෙමි. ටිකකින් වේදනාව නොදැනී ගියේය. ඉන්පසු දන හිසේද වේදනාව ඇතිවිය. එයද මෙනෙහි කළෙමි. සක්මනේදී වම දකුණ යනුවෙන් සක්මන් කිරීමේදී পায় ඔසවන විට සැහැල්ලු බවක්ද පහත් කරන විට බර බවක්ද පොළවට ස්පර්ශ වන විට තද බවක්ද දැනුනි. මේ සම්බන්ධව උපදෙසක් පතමි. ස්වාමින් වහන්සේට නිරෝගී බව ලැබේවායි පතමි. මේකෙදි තාම ඒ ලැබෙන ලැබෙන අරමුණේ විස්තර දකින් දකින් වෙලාවේ විස්තර තව දුරටත් අහුලා ගන්න බලන්න. වார்த்தාවට තව දුරටත් ඇතුළු කරන්න බලන්න. එතකොට යමන යන ගමන පිළිබඳ හරි තීක්ෂණ භාවයක් එන්න පටන් ගන්නවා. මේකේ තොරතුරු තාම අහුලන්න ඉගෙනගෙන තියෙනමදි. නමුත් භාවනාවෙන් නතු භාවය ලැබිලා තිනවා යහපත් ප්‍රයෝජන මේ ප්‍රතිඵල ලැබිලා තියෙනවා. ඒ ලැබෙන ලැබෙන වෙලාවේ මූල කර්මතන හිත යන යන වෙලාවේ ඒකේ ස්වභාවික ලක්ෂණ ඒ වෙලාවට පේන පැතිකඩ හරස්කඩ සටහන් ආකාර පුළුවන් තව තව අහුලන්න අහුලන්න අරමුණට හිත සමීප වෙන්න පටන් අර ගන්නවා. ඒක තමයි අපිට මේ වෙලාවේ කරන්න තියෙන අනුග්‍රහය. ආසරේ සාංශ මේ අවසාන ප්‍රශ්නය ධර්ම කාරණා සම්බන්ධ ගෞරවනීය ස්වාමින් වහන්සේ සංස්කාරයන්ගේ හට ගැනීමත් භංගයත් දැකගත හැකි යෝගීන් සංසාරය පිළිබඳව බියට පත්වන බව අසා ඇත්තෙමි. මෙය සෑම යෝගියෙකුටම පොදු ධර්මතාවයක්ද ධර්ම දේශනය තුලදී පිළිතුරක් අපේක්ෂා කරමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි. මේ වෙලාවෙම කියනවා අපි යෝගාවචර තුන් දෙනෙක් ගත්තොත් එක්කෙනෙක් සමානලාට වේදනාස්කන්ධය අල්ලගෙන ප්‍රශ්න ඇති කරගන්නවා ඒකෙම නිවන් දකිනවා. තව සමහරු සංඥා ස්කන්ධය අල්ලගෙන ප්‍රශ්න ඇති කරනවා ඒක උත්තර හම්බෙච්චා නිවන් දකිනවා. තව සමහරු සංස්කාර ස්කන්ධය අල්ලගෙන ප්‍රශ්න හදා ගන්නවා ඒක දැනගත්තාම නිවන් දකිනවා. ඒ නිසා ඔක්කොටම පොදු නෑ. යෝගාවචර කණ්ඩායම් තුනක් ඉන්නවා නාම ධර්ම හැටියට සංස්කාර සම්බන්ධ හදා ගන්න කට්ටිය ගොඩාක් වෙලාට සදාචාරය ප්‍රශ්නයක් කරගන්න. ඒක නිසා මේ සංස්කාර පිළිබඳව ඔක්කොටම තේරෙන්නේ ඒකට අදාළ චරිත වලට තේරෙන්නේ ඒ නිසා තමන්ගේ අත්දැකීම් පොදු වශයෙන් සලකන්න යන්න එපා. ඒ එතකොට අපි වැරදි නිගමනයක් කරනවා ලෝකයේ සහ ලෝකයා පිළිබඳ. තමන්ට තේරෙන විදිහට තමන්ට කොට ඉන්න පුළුවන් නම් ඒ විදිහට ඉන්න තවත් ඇත්තෝ ඇති. නමුත් ඔක්කොටම එහෙම සාධාරණ වෙන්නේ නැහැ කියන එක තමයි ගණන් ගන්න තියෙන්නේ. ඉවරයි ස්වාමීන් වහන්සේ. හොඳයි අපි විනාඩි 45කට පොඩ්ඩක් වැඩි කාලයක් අරගෙන තියෙනවා. අපිට තව විනාඩි 45ක් විතර කාලයක් තියෙනවා සක්මන් භාවනාවට. ඒ අනුව අපි විනාඩි 45කට පස්සේ පහට ඥාත පුරුදු පරිදි රැස් වෙනවා. ධර්ම දේශනාව සඳහා ඒ ප්‍රකාශයත් එක්කම අපේ දෙවෙනි ප්‍රශ්න විචාරත්මක වැඩපිළිවෙළ නිමාව සටහන් වෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.